අයං වොච්චති අවිහිංසාති සද්ධාවන්ත පෙනතුනේ අද පෙනතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කරගත්තේ අවිහිංසාව හෙවත් කරුණාව පිළිබඳව දැක්වෙන දේශනා පාඩයක්. අවිහිංසාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි අපි හඳුනා ගන්න සම්මා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා සංකල්පනාවන් තුනක් අපි හඳුනා ගන්නවා. එයින් අව්‍යාපාදයයි කියලා කියන්නේ ක්‍රෝධ නොකිරීම. එහෙම නැත්නම් ද්වේෂය පාලනය කර ගැනීම සහ මෙත්තාව අවදි කර ගැනීම. යමක් යටපත් කරපු පමණින් අවශේෂ දෙයක් මතුවෙන්නේ නැහැ. දැන් යම් කෙනෙකුට තුල ද්වේෂය අඩු වෙන්නට පුළුවන්. හැබැයි ද්වේෂය අඩු වෙච්ච පමණට නැති වෙච්ච පමණට මෛත්‍රිය ඇති වෙනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මෛත්‍රිය කියලා කියන්නේ වෙනම ධර්මතාවයක්, ද්වේෂය කියලා කියන්නේ වෙනම ධර්මතාවයක්. ඒ නිසා ද්වේෂය ඇති බව හෝ නැති බව වෙනම කාරණයක්, මෛත්‍රිය ඇති බව හෝ නැති බව තවත් කාරණයක්. ඒ නිසා ද්වේෂය දුරු කරපමණින්ම දැන් අපි තුල මෛත්‍රිය තියෙනවානේ කියලා කෙනෙකුට සෑහෙන්නට පුළුවන් කමක් නැහැ. ද්වේෂය හඳුනාගෙන දුරු කිරීම එක කටයුත්තක්, මෙත්තාව හඳුනාගෙන පුහුණු කිරීම තවත් කටයුත්තක්. ඒ නිසා මේ යහපත් සංකල්පනාවන් ගැන කියවෙන තැනදී සම්මා සංකප්පයේදී අව්‍යාපාද සංකල්පයයි කියලා කියන්නේ හුදෙක් ද්වේෂය යටපත් කර ගැනීම දුරු කර ගැනීම පමණක් නොවේ මෙත්තාව නිවැරදිව හඳුනාගෙන පුරුදු පුහුණු කිරීම. ඊළඟට අව්‍යාපාද සංකප්ප ඊළඟට නෙක්ඛම්ම සංකප්ප. නෙක්ඛම්ම සංකල්පයයි කියලා කියන්නේ කාමයන් ගෙන් බැහැරවීම මාත්‍රය පමණක් නොවේ මේ කාමයන්ගේ ආදීනවේ මනවින් හඳුනාගෙන නිවැරදිව මනස එතනින් නිදහස් කරගෙන විමුක්තිය දෙසට මනස යොමු කිරීම. දැන් පුද්ගලයෙකුට කාමය අතහරිනවා කියන එක විවිධ කාරණා මත කරන්නට පුළුවන්. Tamanට ඕන හැටියට නැති වෙනකොට ද්වේෂ සහගතව කාමයන් අතහරින්නට පුළුවන්. තවත් ඊට වඩා හොඳ එකක් බලාපොරොත්තුෙන් තියෙන කාමය අතහරින්නට පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුගෙන් පලිගන්නට තියෙන එක ඉවත දාන්නට වීසි කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ලද දෙයින් සතුටු නොවි ඒක ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. ඊළඟට මේක අතහැරපුවාම තව ලොකු එකක් ලැබෙයි කියලා ඒ බලාපොරොත්තුෙන් තෘෂ්ණාවෙන් දේවල් අතහරින්නට පුළුවන්. මේ විවිධ ක්‍රමවලින් පුද්ගලයින්ට Taman කැමති දේවල් අතහැරීම කරන්නට පුළුවන්. ඒ නිසා දේවල් අතහැරපු පමණින්ම නයිස් ක්‍රම වෙන්නේ නැහැ. ඒ කාමයන් අතහැරෙන්නට ඕන කුමන පදනමක් මතද මේවායින් නිදහස් වෙලා ඇලීම් බැඳීම් වලින් මනස නිදහස් කිරීමේ ඒ නෙක්ඛම්ම සංකල්පය එහෙම නැත්නම් නිර්වාණය අරහුණු කරමින් ඒ දෙසට මනස යොමු කරමින් අර ද්වේෂය දුරු කිරීම මාත්‍රෙන් මෛත්‍රිය ඇති නොවෙන්නාseම දේවල් අතහැරපු මාත්‍රෙන්ම අපේ මනස නිවන් මාර්ගට යොමු වෙන්නේ නැහැ පින්නතුනේ අද හුඟක් දෙනා මේ කරුණු පටලවාගෙන තියෙන බව පේනවා. දේවල් අතහැරලා දාපු පමණට අපට නිවන් ලැබේවි. තියෙන දේවල් ප්‍රතික්ෂේප කරපුවාම අපට නිවන් ලැබේවි. කියන්නා වගේ එක්තරා වැරදි තීරණයක හුඟක් දෙනෙක් ක්‍රියාත්මක වෙන බව පේනවා. එහෙම දේවල් අතහැරපු පමණටම අපට නිවන ලැබෙන්නේ නැහැ පින්නතුනේ නයිස්ත්‍රාම්‍යයි කියලා කියන්නේ කාමයන්ගෙන් බැහැර වෙන්නටත් ඕන ඒ කාමයන්ගෙන් බැහැර වෙන්නේ කුමක් සඳහාද නිර්වාණය එහෙම නැත්නම් නිකලස් බව නොඇලීම නොබැඳීම විරාගය කියන තැන හරියට හඳුනාගෙන එතන මනස අවදි කරන්නටත් ඕන එතන මනස පුහුණු කරන්නටත් ඕන එහෙම නැති වුණොත් ඒ නයිස්ක්‍රම්‍ය අර්ථවත් වූ නයිස්ක්‍රම්‍යක් වෙන්නේ නැහැ එහෙම වුණොත් ඉතින් නිකන් තරහ වෙලා අතහැරලා ගියා වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. එහෙම ස්වභාවයක් තුල පුද්ගලයෙකුට විමුක්තිය සාක්ෂාත් කරන්නට තරම් මනසේ අවබෝධයක් ප්‍රඥාවක් අවදි වෙන්නේ නැහැ පිළිතුර. ඒ නිසා ප්‍රඥාවෙන් ලෝකේ දකිමින් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව කියන මේ සතරාකාරයෙන් ලෝකය යථා ස්වභාවයෙන් දකිමින් මේවා කොතෙක් සම්පාදනය කළත් කොතෙක් ඇලුනත් බැඳුනත් කොතෙක් සංරක්ෂණය කළත් මෙවැන් නිමාවක් නැහැ අවසානයක් නැහැ තෘප්තියක් නැහැ මේ කාරණය හරියට දැකගෙන හඳුනාගෙන යම්කිසි කෙනෙකුට එයින් නිදහස් වීම වශයෙන් දේවල් අතහැර දමන්නට පුළුවන් නම් අන්න එතන නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව නිවැරදිව වර්ධනය වෙනවා. එහෙම නොවුනොත් ද්‍රව්‍ය සහ පුද්ගලයන්ගෙන් බැහැර වෙනවා. හැබැයි නිවැරදි තැන මනස ආපහු ටික කාලයක් යනකොට වෙන පැත්තකින් ආපහු පටන් වෙන වෙන දේවල් වලින් පටන් ගන්නවා. මට නම් විවාහය ඕනේ නැහැ කියලා අතහැරලා දානවා. අතහැරලා දැම්මට මනසේ කාම සංකල්පනා නැති වෙලා නැහැ. ඊට පස්සේ විවිධ විකෘති ක්‍රම වලින් ඒ තෘප්තිය ලබන්නට උත්සාහවත් වෙනවා. මට නම් ගිහි ජීවිතේ ඕනේ නැහැ කියලා මහාන වෙනවා. මහාන වුණාට නයිස්ට්‍රම් මේ සංකල්පය කොහොමද කියලා හරියට හඳුනා ගන්න බැරි වුණොත් සිවුර දරාගෙන ඊට පස්සේ වෙන වෙන පැතිවලින් තෘප්තිමත් වෙන්නට කාමය සොයන්නට ගොඩ නගන්නට සංරක්ෂණය කරන්නට උත්සාහවත් මේකෙන් අදහස් කරන්නේ පැවිද්දා කියන කෙනා අනාථයෙක් හැටියට ඉන්නට ඕනයි කියන එක නෙමෙයි. පැවිද්දාටත් මේ සම්බුද්ධ ශාසනය පවත්වන්නට වෙහෙර විහාර ආරාම හදන්නට වෙනවා, ගෝලබාලය හදන්නට වෙනවා, යම් යම් සංස්ථා ගොඩනගන්නට වෙනවා, වැඩ කටයුතු කරන්නට වෙනවා. ඒවා අවශ්‍යයි සමාජයට යහපත් ಗುಣධර්ම ප්‍රගුණ කරවන්නට. ඒවා හොඳ නැහැ කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. නමුත් නෛෂ්ක්‍රම්‍ය කුමක්ද කියලා තෝර බේර ගන්නට බැරි වුණොත් Tamanට නොදැනම Taman බැඳෙනවා. Tamanට නොදැනම Taman ඇලෙනවා. එහෙම ඇලෙන්න බැඳෙන්න පටන් ගත්තොත් එතන ඇති නෛෂ්ක්‍රම්‍යයක් නැහැ. ඒ නිසා හැබැයි නෛෂ්ක්‍රම්‍ය කියන තැන අපි හඳුනාගත්තොත් ඒ සියල්ලම පවතිද්දී උනත් අපට අපේ මනසේවයින් නිදහස් කරගෙන පවත්වන්නට පුළුවන්. නමුත් හැබැයි නෛෂ්ක්‍රම්‍ය හඳුනා නොගත්තොත් සියල්ලම අතහැරලා ගිහිල්ලා වුණත් අපි කාමයේ තුල ඇලෙමින් බැඳෙමින් පවතින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක දීර්ඝ කතාවක් නෛෂ්ක්‍රම්‍ය නෙවෙයි අද අපි මාතෘකා කළේ පැහැදිලි කරන්නට. ඒ නිසා බොහෝ කරුණු ඒ පිළිබඳව කිව යුතුනත් ඒ කාරණේ එතකින් නිමාවටපත් කරලා අපි ඊළඟ කාරණයට යොමු වෙන්නේ තුන්වෙනි කාරණය තමයි අවිහිංසා සංකල්පනාව. අවිහිංසා සංකල්පනාවයි කියලා කියන්නේ හුදෙක් හිංසා නොකර සිටීම පමණක් නෙවෙයි. හිංසා නොකර සිටින්නටත් ඕනේ අනේකාගේ හිංසාව පීඩාව අවම කරන්නට අනේකා විඳින පීඩාවෙන් නිදහස් කරගන්න අනේකා දුකෙන් මුදවා ගන්නට යම්කිසි උත්සාහයක් අවංක ප්‍රයත්නයක් Tamanගේ මනස තුලින් ගොඩනගෙන්නටත් ඕනේ. හිංසා නොකර ඉන්නටත් ඕන අනේකාගේ දුක වේදනාව අවම කරන්නට යම් උත්සාහයක් දරන්නටත් ඕන. එහෙම උත්සාහයෙන් නොදරා ඉන්නවා නම් අනේ මම නම් සත්තු මරන්නේ මම නම් මස් මාළු කන්නේ කියලා හිටපු පමණට අවිහිංසාව පූර්ණ වෙන්නේ නැහැ. එතන එක කොටසක් වර්ධනය වෙලා තියෙනවා. අර හිංසනය කියන එක අඩු වෙලා තියෙනවා. හැබැයි හිංසනය අඩු කරනවා සේම අනේකා දුකින් මුදවා ගැනීමේ කැමැත්ත රුචිකත්වයේ උනන්දුව ක්‍රියාකාරීත්වයත් Tamanගේ සිතුවිලි වචන ක්‍රියාවන් තුළින් ප්‍රකට වෙන්නට ඕන වැඩෙන්නට ඕන. එහෙම වැඩෙනකොට තමයි අන්න අවිහිංසාව නැමැති මානසික తত্ত্বය ඒ සංකල්පනාව පූර්ණ වෙන්නේ. එතකොට මේ දේශනා පාඩයේදී පැහැදිලි කරන්නේ තත්ත කතම අවිහිංසා. එහි අවිහිංසාවයි කියලා කියන්නේ කුමක්ද? යා සත්තේසු කරුණා කරුණායනා කරුණාය තත්තං කරුණා චේතෝ විමුක්තිය අයං උච්චති අවිහිංසා යම්කිසි කරුණාන්විත ස්වභාවයක් තියද කරුණාවෙන් සිතන ස්වභාවයක් තියද කරුණාවෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියද අනේකා දුකින් මුදවා ගන්නට යම් උත්සාහවත් වෙන ස්වභාවයක් තියද අන්න ඒකට තමයි මෙතන කරුණාවයි කියලා මේ කරුණාව සමහර කෙනෙක් වරද වාර්ථකතනය කරගන්නවා අන් අයගේ දුකෙහිදී හදවත කම්පිත වෙන ස්වභාවය හදවත ඛේදයටපත් වෙන ස්වභාවය කරුණාවයි කියන්නේ. අනිකාගේ දුකේදී අපිත් කම්පාවටපත් වෙලා අපිත් ඛේදයටපත් වෙලා Tamanටත් Taman නැති කරගන්නවා නම් Taman කොහොමද අනුන්ට උදව් කරන්නේ? අනුන්ට උදව් කරන්නම් Taman ශක්තිමත් මනසකින් ඉන්නට ඕනේ. අනිකාට අසනීපයක් හැදුනහම Tamanුත් ඒකමත් තේම දුක් වෙනවා නම් හඬා වැළපෙනවා නම් අනේකා මරණයටපත් වෙන දුකටපත් වෙනකොට තමනුත් ඒ හා සමාන දුකකටපත් වෙනවනම් අනුන් ගොඩ ගන්නට බෑ. දැන් වෛද්‍යතුමියට ඒ පිළිබඳව හොඳට අත්දැකීම් තියෙනවා. රෝගියෙක් ආවහම තමන්ගේ රෝගය ගැන රෝගියා බොහොම බරපතලසේ දුකටපත් වෙනවා. තමන්ගේ තුවාලය ගැන, තමන්ගේ අත කැඩිලා තියෙන එක ගැන, තමන්ගේ කකුල කැඩිලා තියෙන එක ගැන, තමන්ගේ අසනීපය ගැන රෝගියාට බලපතල අමාරුවක් තියෙන්නේ. හැබැයි වෛද්‍යවරයාත් ඒ අමාරුව භුක්ති විඳින්නට ගියොත් එහෙම රෝගියාට බෙහෙත් කරන්නට හම්බ වෙන්නේ නැහැ. රෝගියා ඒ රෝගයෙන් නිදහස් කරගන්නට හම්බ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් කරුණාව කියලා කියන්නේ මොකද්ද? මේ තනත්තා මේ දුකටපත් වෙලා තියෙන හේතුව මොකද්ද? ඒ හේතුවෙන් ඒ තනත්තා නිදහස් කරගන්න කුමක් කළ යුතුද? ඒ අවශ්‍ය දේ සොයලා බලලා ක්‍රියාත්මක කරන්නට මනසින් වචනෙන් ක්‍රියාවෙන් අපි උත්සුක වෙනවා නම් උනන්දු වෙනවා නම් අන්න ඒක කරුණාවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතෙන්දී Tamanට හොඳ දරා ගැනීමක් තියෙන්නට ඕනේ. Tamanට හොඳ ඉවසීමක් තියෙන්නට ඕනේ. Tamanට හොඳ ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. Tamanට හොඳ ස්ථානෝචිත බවක් තියෙන්න ඕනේ. Tamanට ඒ බඳු කාර්යයන් පිළිබඳව පරිණත බවක් තියෙන්න ඕනේ. ඒ මොකවත් නැතුව කරුණා කරන්නට ගියොත් එහෙම ඉතින් ඛේදයටපත් වෙන්නට තමයි සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් තමනුත් අර මඩ ගොඩට වැටිලා දුක් විඳින්නට තමයි සිද්ධ වෙන්නේ. අද සමාජයේ හුඟක් වෙලාවට අපට පේන්නේ අනේකාට උදව් කරන්නට ගිහිල්ලා අනේකා සනසන්නට ගිහිල්ලා තමනොත් ඒක භුක්ති විඳින ස්වરૂපයක් තමයි අද සමාජයේ ගොඩක් වෙලාවට අපට ප්‍රකට එතකොට අනුකම්පාව කියලා කියන්නට පුළුවන් ඒකට. අනුකම්පාව කියන්නේ අනේකා සමග අනේකාගේ ස්වභාවය මත තමනොත් කම්පණයටපත් වෙනවා. එතකොට ඒ අනුව කම්පාවටපත් වෙනවා. එතකොට අනේකාගේ පීඩනය සමග තමනොත් කම්පාවටපත් වුනොත් තමනුත් ඇද වැටුනොත් තමන්ට අනේකා නගා සිටවන්නට අනේකා සුවපත් කරන්නට අනේකාට යහපත කරන්නට හැකියාවක් ලැබෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා බුද්ධෝහං බෝධිස්සාමි මම අවබෝධ කරගෙන මං අනිත් අයට අවබෝධ කරවනවා ඇයි තමන් අවබෝධ කරන්නේ නැතුව අනිත් අයට අවබෝධ කරවන්න හැදුවයි කියලා ඒක මහා පටලැවිල්ලක් වෙනවා මිසක් කවදාවත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තමන් ඉගෙනගත්තු જાති කියා දෙන්න පුළුවන්. අනිත් අයට උගන්වන්න පුළුවන්. හැබැයි අවබෝධ කරනවා කියන තැනට තමන් ඒවා යම් ප්‍රමාණයකට අවබෝධ කරගෙන තියනවා නම් ඒ ප්‍රමාණයට තමයි අන් අයට අවබෝධ කරවන්න පුළුවන්. මුත්තෝහං මෝචේ පරේ. මම මේ දුකෙන් මිදිලා අන් අය මුදවනවා. ඇයි? තමනුත් දුකටපත් වෙන ස්වභාවයෙන් නම් ඉන්නේ තමනුත් තම ජාති ජරා මරණ උරුම කරගෙන ඉන්නකොට අන් අය දුකින් මුදවනවා කියන කාර්ය කරන්නට පහසු නෑ. දන්නා දේ කියා දෙන්නට පුළුවන් අපි වගේ. හැබැයි අනේක දුකින් මුදවනවා කියන කාර්ය ඊට වඩා ගැඹුරු දෙයක් ඊට වඩා වගකීමෙන් කරන්නට ඕන කාර්යයක්. අපටත් යම් යම් ප්‍රමාණයකට අපි ප්‍රගුණ කරලා කරලා තියෙන ප්‍රමාණයට අන් අයගේ දුකට පිටිට වෙන්නට පුළුවන්. බුදු කෙනෙක් කරන ආකාරයට රහතන් වහන්සේ නමක් කරන ආකාරයට අපට කරන්නට බෑ. ඇයි ඒ? ඒබඳු తত্ত্বය අපි තුල ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා. ඒබඳු తত্ত্বයට අපි අවතීර්ණ වෙලා නැති නිසා. ඒ තමන්නේ ස්වභාවය සාක්ෂාත් කළොත් තමයි තමන් ඒ අතින් පරිණත වුණොත් තමයි ඒබඳු කෙනෙකුන්ට පිහිට වෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපට පිහිට වෙන්නට පුළුවන් වෙන්නේ අපි මේ ධර්මය ප්‍රගුණ කරලා තියෙන පමණට අපි යම් ශිල්පයන් යම් යම් ශාස්ත්‍රයන් ප්‍රගුණ කරලා තියෙන පමණට තමයි අන් අයට සහාය වෙන්නට උදව් කරන්නට උපකාර කරන්නට දුකෙන් පීඩාවෙන් මුදවා ගන්නට අපි තුල හැකියාව ඇති ඒ බඳු ශක්තිය අඩුවෙන් අඩුවෙන් මේ පුද්ගලයාට ඒක කරන්නට පුළුවන් කමක් නැහැ. එතෙන්දී අනතුරු කරගන්න එක විතරයි සිද්ධ කරගන්නේ. ඊළඟට තින්නෝහං තාරයිස්සාමි මම තරණය කරලා මම මේ හයිය ඇති කරගෙන මම ඒක ගැන හරියට වටහාගෙන අනිත් අය ඈතර කරන්නට මම ක්‍රියාත්මක තමන්වත් ඈතර වෙන හැටි දන්නේ නැත්නම් අනිත් අය ඈතර කරනවායි කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසා කරුණාව කියන එක අර්ථවත් වෙන්නට නම් අනේකා දුකින් මුදවා ගන්නට යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙන්නට සුදුසු හැකියාවන් පරිණත භාවයන් තමන් තුළ ගොඩනැගී තිබිය යුතුමයි. එබඳු හැකියාවක් එබඳු අවබෝධයක් නැති කෙනෙක් මං අන් අයගේ දුකට පිහිට වෙනවා මං අන් අයට උදව් වෙනවා කියලා හිතුවට ඒක කරන්නට බෑ. අන් අයට ආහාර පාන දෙනවා කුසගිනි නිවනවා කියලා හිතනවා නම් ඉතින් Tamanට කන්න තියෙන්න ඕන. Taman ළඟ මිල මුදල් තියෙන්න ඕන. මිල මුදල් නැතත් අඩුතරමින් Taman ගෙවත්තේ හදලා වඩලා ඒ විදිහට අස්වැන්නක් අරගෙන හරි කොහොම හරි ආහාර පාන Taman ළඟ තිබුණොත් තමයි Tamanට දෙන්න පුළුවන් වෙන්නේ. අනේකාගේ කුසගින නිවන්නට පුළුවන් වෙන්නේ. Taman ළඟ දහම් දැනුම තිබුණොත් තමයි අනේකාගේ අනුවන බව දුරු කරන්නට අපට සහාය වෙන්නට පුළුවන්. Taman වෛද්‍ය ශාස්ත්‍රය දන්නව නම් තමයි අනේකාගේ රෝගය සුව කරන්නට පුළුවන් වෙන්නේ. මේ විදිහට තම තමන් තුළ තියෙන හැකියාවන් අපිට භාවිතා කරන්නට පුළුවන් අන් අයගේ දුක තුනී කරන්නට දුක අවම කරන්නට හැබැයි අපි ළඟ නැති හැකියාවන් තුලින් අපට අනුන්ගේ දුක දුරු කරන්නට උත්සාහවත් වෙනවා නම් එතන තමනුත් අනුනුත් කියන දෙපාර්ශ්වෙම අනතුරටපත් වෙන්නට පුළුවන්. තමන්ට නිවැරදිව වෛද්‍ය ඥානෙ නැතුව අන් අයට ප්‍රතිකාර කරන්නට ගියොත් ලෙඩටත් අනතුරක් වෙන්නට පුළුවන් වෛද්‍යවරයාත් ඒ තුලින් හානි කරගන්නට පුළුවන් තමන් තුල නිවැරදිව දැනුම නැතුව අන් අයට පහදා දෙන්නට ගියොත් එතනදී අහන කෙනත් අනතුරටපත් වෙනවා තමනුත් අනතුරටපත් වෙනවා අද මේ සමාජයේ බඳු දේ බොහෝ ප්‍රකටව පෙනෙන්නට තියෙනවා ඒ ඒ දේවල් පිළිබඳව විචක්ෂණ නොවන අය විසරද නොවන අය ඒ පිළිබඳව පරිණත නොවන අය අත්දැකීම් නැති අය ලාමක අපේක්ෂාවන්ගෙන් ලාභාපේක්ෂාවෙන් කීර්තිය අපේක්ෂාවෙන් පිරිස් බලය අපේක්ෂාවෙන් නොහි Tamanට අතපවන්නට බැරි දේවල් කරන්න බැරි දේවල් කරන්නට උත්සාහ කරනවා ඒ ප්‍රයත්නය තුළ හැම විටම තමනුත් විනාශ වෙලා සමාජයත් අනතුරට පමුණවනවා ඒ නිසා කරුණාව කියන එක ඇති වෙද්දී Taman තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන මේ පුද්ගලයාගේ පීඩාව දුරු කරන්නට මා සමර්ථද එහෙම නැතුව පීඩාවට පිළියම් කරන්නට ගියොත් මහත් විනාශයක් ඇති වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට අපි කියනවා නම් අපි හිතමු පොඩි දරුවෙක් ගඟේ ගහගෙන යනවා. වතුර පාරක සැඩ පහරක ගහගෙන යනවා. එතකොට ජීවිතයක් තාම ප්‍රාණය තියෙනවා. බේරගන්න එක හොඳයි. અભේදානමය කුසලයක්. දැන් මොකද කරන්නේ? මිනිස්සෙක් රකින්න ඕන, රැක ගන්න ඕන, ගොඩ ගන්න ඕන અભේදානයක්. දැක දැක අහක බලාගෙන යන්නත් බෑ. එහෙමනම් මොකද්ද කරන්න නැත්තේ? පැනලා ගොඩ ගන්නයි වෙන්නේ. හැබැයි පනින්න ඉස්සෙල්ලා හිතන්න ඕන අර ප්‍රස්තාපෙල්ලකුත් තියෙනවානේ පනින්න පෙර හිතා බලන්න කියලා. හිතලා බලන්න ඕනේ පැනලා මේ සැඩපහර යට කරගෙන මේ දරුවා ගොඩට අරන් එන්නට තරම් කෞසල්‍යයක් මම පුහුණු කරලා තියෙද මට ඒ පිහිනීමේ හැකියාව තියෙද එහෙම නැතුව අනේ මනුස්ස දරුවෙක්නේ අනේ පවුනේ අපි පිහිට වෙන්න ඕනනේ මේක කුසලයක්නේ එක්කෝ කුසල තෘෂ්ණාව ආවත් Taman විනාශ වෙනවා. එහෙම නැත්නම් අනුකම්පාව ආවත් Taman විනාශ වෙනවා. කරුණාව මතු උනත් ප්‍රඥාවෙන් සමබර කරගන්නට බැරි වුණොත් දරුවගේ ජීවිතේ වෙනුවට Tamanගේ ජීවිතෙත් බිලි වෙන්නට පුළුවන්. දෙදෙනාම විනාශ වෙන්නට පුළුවන්. ඒ නිසා මේ හැම මානසික තත්වයක්ම ප්‍රඥාවෙන් සමතුලිත වෙන ප්‍රමාණය මත තමයි ඒක අර්ථවත් වෙන්නේ. එහෙම නොවුනොත් එකම යහපත් මනෝභාවයකින්වත් යහපතක් වෙයි කියලා හිතන්නට බෑ. ඒ තුල මදහත් ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට බැරි නම්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මධ්‍යම ප්‍රතිපදාව. හොඳ දේ හොඳයි. හරි. හැබැයි හොඳ දේ හොඳ වෙන්නේ යම්කිසි අවස්ථාවකදී. ඒක ප්‍රමාණය ඉක්මවා ගියොත් හොඳ නෙමෙයි. අපි අඹ ගෙඩියක් කඩලා අමු අඹයක් කන්න හැදුවොත් ටිකක් ඇඹුල් රසයිනේ කන්න අමාරුයි. මේක අපි දවස් කීපයක් වහලා තිබ්බෙන් පස්සේ ඔන්න බලනකොට හොඳට ඉදිලා. ආ දැන් රසයි. දැන් දවස් 4කින් මේක හොඳ වුණා. අපි දැන් තව දවස් 4ක් වහලා තියෙනවා තව ටිකක් හොඳ වෙන්න. එහෙමනොත් හොඳ වෙන එක නෙමෙයි වෙන්නේ නරක වෙන එකයි. ඉතින් දවස් 4කින් මෙච්චර හොඳ වුණා නම් දවස් 8කින් ඊට වැඩිය හොඳ වෙන්න ඕනනේ. අපි තර්කානුකූලව බලනවා නම් එහෙම නෙවිය යුත්තේ. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ දහම අතක්ඛාවචරයි. ඒ කියන තර්ක මේ දහම දකින්නට බෑ. එහෙම තර්ක කරලා දේවල් කරන්නට ගියොත් අනතුරටපත් වෙනවා තියෙන දේත් නැති කරගන්නවා ඇරෙන්නට ඒ පුද්ගලයා ලෝකය දකින්නේ නැහැ විමුක්තිය සලසා ගන්නේ නැහැ හතරකින් එච්චර යහපතක් වෙනවා අටකින් වැඩි යහපතක් වෙනවා කියන එක තමයි තර්කය නමුත් මේ දහමත් එක්කලා ඒක හරියන්නේ නැහැ ඇයි හරියන්නේ නැත්තේ? මේක තර්කයේ මත ගොඩනැගෙන දෙයක් නෙමේ අදාළ සාධකයේ මතයි ගොඩනැගෙන්නේ. නිසා සාධකයේ ප්‍රමාණාත්මකව අවස්ථාවෝචිතව පරිහරණය කරන්නට පුළුවන් නම් නිවැරදි ඵලයක් ඇති කරගන්න පුළුවන් නුසුදුසු තැන භාවිතා කරනවා නම් නුසුදුසු ප්‍රමාණයෙන් භාවිතා කරනවා නම් අවිචාරවත්ව භාවිතා කරනවා නම් කොච්චර හොඳ දෙයක් වුණත් ඒකෙන් තව දුරටත් හොඳක් නෙමෙයි සිද්ධ වෙන්නේ එනිසා මේ දහම් මඟ පරිහරණය කරද්දී අපට ඒ බඳු ਵਿਚාරශීලී අවදිමත් බවක් තියෙන්නට ඕනේ ප්‍රඥාවෙන් කරන කියන හැම දෙයක්ම සමබර කරගන්නට නිවැරදි දැක්මක් ඇතුව පුහුණු කරන්න පුළුවන් වෙන්න ඒ නිසා කරුණාව අවශ්‍යයි අනේකා කෙරෙහි කාරුණික වෙන්නට ඕනේ. හැබැයි ඒ කරුණාවෙන් අපි අදහස් කරන දේ ක්‍රියාත්මක කරන්නට අපි තුල ශක්තිය තියනවාද? දැන් ශක්තිය නැත්නම් මොකද කරන්නේ? අනේ ඉතින් මට නම් පීනන්න බෑනේ මොනවා කන්නද ඔන්න ඔහි ගහගෙන ගියද එහෙම හිතනවා නම් ඒක අසත්පුරුෂකම ඒක නොමිනිස් ගතිය පොඩි දරුවෙක් ගගේ ගහගෙන යනවා දැක දැක නොසලකා අහක බලාගෙන යන්නට පුළුවන් කියලා කියන්නේ එතන මනුස්සකමක් නෑ පිනතුනේ දැන් ඉතින් මොකද කරන්නේ? පීනන්නත් බෑ, පැනලා ගන්නත් බෑ. හැබැයි අහක බලාගෙන යන්නත් බෑ. අන්න ඒ බඳු අරුබුද වලට තමයි අපි ජීවිතේ මුණ දෙන්නේ. එතෙන්දී කල යුත්තේ කුමක්ද කියලා හඳුනා ගන්නට නම් සංයමයේ দমনය, ਵਿਚාරශීලී බව, ඒ වගේම ශනිකව යමක් තීරණය කරලා ක්‍රියාත්මක වීමේ හැකියාව මේ සියල්ලක් අපිට ප්‍රගුණ කරගන්නට සිද්ධ වෙනවා. එහෙමනම් Tamanට පැනලා පීනලා ගන්න බැරි නම් කෑකෝ ගහලා හරි පුළුවන් කෙනෙක් ගෙන්නලා ඒ දරුවා රැක ගන්නට උත්සාහ කරන්න. එහෙමත් කෙනෙක් අහලා පහලා නැත්තම් ලී දණ්ඩක්, එහෙම නැත්තම් වැල්පටක් දාලා ඒ දරුවාට අල්ල ගන්න සලස්සලා අඩුතරමින් ඇදලා ගන්නටවත් පුළුවන්. මේ විදිහට අකාරුණිකව ඉවත බලාගෙන යාම නෙමෙයි අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. හැබැයි ක්‍රියාත්මක විය හැක්කේ කොහොමද? ඒක වැදගත් වෙනවා. අනේකා කෙලින්ම ආපු ගමන් ගඟට පැනලා ගන්නට පුළුවන්. ඉතින් අනේකා පනිනවා නම් මට බැරියයි. එහෙම හිතන්නට ඉඩක් නැහැ. ඒක තර්කය හරි වුණාට ප්‍රායෝගික නැහැ. මොකද එක් එක් තැන හේතු ධර්ම වෙනස් නිසා. ඒ ඒ තන පළ දරන්නේ වෙනස් ආකාරයකට. එහෙමනම් අපට සිද්ධ වෙනවා අනේකා එහෙම කළාට මට පුළුවන්නේ කොහොමද? මේක දරුවා බේරා ගන්න එක ගැන විතරක් නෙමෙයි නිවන් දැකීම ගැනත් එහෙමයි. ගිහි ජීවිතය ගැනත් එහෙමයි. මහානකම ගැනත් එහෙමයි. අනිත් අය මහාන වෙනවා නම් මට බැරි මොකද? එහෙම තර්ක කරන්නට බෑ. අනිත් අය මහාන වෙන්නේ ඒ සඳහා හේතු සාධක ගොඩනගෙන නිසා. Tamanට මහාන වෙන්න බැරි නම් ඒ බැරි වෙන්නට හේතු තියෙනවා. එහෙනම් පුළුවන් බවට පමුණුවා ගන්නට නම් ඒ හේතු වෙනස් කරන්න ඕන. ඒ හේතු වෙනස් නොකොට ඒගොල්ලෝ මහාන වෙනවා නම් මාත් මහාන වෙනවා කියලා හිතනවා නම් ඒක අවිචාරවත් ගමනක් මිසක් නිවන් මඟ නෙවෙයි පින්නතු. ඒක විමුක්ති මඟ නෙමෙයි. ඒක සියතින් ගෙලහිර කරගන්නා වගේ අවිචාරවත් අදූරදර්ශී කටයුත්තක් වෙනවා. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇයි මහාන වෙන එක හොඳ නැද්ද? මහාන වෙන එක නම් හොඳයි. ඒ සුදුසුකම් තියෙනවා නම්. එහෙම නැති වුණොත් ඒකෙන් සිද්ධ වෙන්නේ අනර්ථයක්මයි විනාශයක්මයි. ඒ නිසා මේ කොයි දේ වුණත් හොඳ වෙන්නේ ඒ ඒ සාධක નિවැරදිව ගැලපෙනකොට පමණයි පින්නතුනේ. ඒ සාධක નિවැරදිව ගැලපෙන්නේ නැතිනම් තව දුරටත් ඒක කොච්චර හොඳයි කියලා සම්මත කරගත්තත් ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා අපි හඳුනා ගන්නට ඕනේ යමක් හොඳ වෙන්නට පුළුවන් හැබැයි හොඳ දේ කරන එකත් හොඳ වෙන්නට පුළුවන් ඒ කිරීම සඳහා මා සතු ඇති සාධක මොනවද ඒවා ප්‍රමාණවත්ද ප්‍රමාණවත් නැතිනම් දියුණු කරගන්නට ප්‍රමාණවත් නැතුව නිකන් අතපය කඩා ගන්නට දඟලන එක නෙමෙයි කරන්න ඕන ප්‍රමාණවත් නැත්තම් පුහුණු කරන්න ඕන දරුවා ගොඩ ගන්න එක හොඳයි නමුත් මට පීනන්නට තේරෙන්නේ නැහැ කෑ ගැහුවට කවුරුවක් ආවෙත් නැහැ අහල පහල ලනුපටක් වැල්පටක් ලී දණ්ඩක් තිබුණෙත් නැහැ. ගසාගෙන ගියා. හිතට අමාරුයි. අමාරුයි තමයි කරන්න දෙයක් නැහැ. එහෙමනම් ඉතින් දැන්වත් උත්සාහ කරන්න ඕනේ පීනන්නට පුහුණු වෙන්න. ඒ පුහුණුව ඇති කරගෙන තියාගත්තොත් යම් දවසක නැවත බඳු අවස්ථාවක් ආවොත් Tamanට ගොඩ ගන්නට පුළුවන්. ඉතින් ඒ ගැන තැවි තැවි හිටියයි කියලා ඇති පළක් නැහැ. අනේ මට බැරි වුණානේ කියලා දුක් වුණයි කියලා පළක් නැහැ. ඒක හැමෝත් එක්කම කිව්වයි කියලා ඇති තේරුමක් නැහැ. ඒකකින්වත් පළක් නැහැ. කල හැකි එකම දේ මොකද්ද? හිත හදාගෙන ඒ දුර්වලකම සකස් කරගෙන හැකියාව දියුණු තියුණු කර ගැනීම පමණයි. මේ නිවන් මඟ පිළිබඳවත් අපට කරන්න පුළුවන් වෙන්නේ බඳු දෙයක්. මට යමක් දැනට කරන්නට බැරි නම් මට දැනට භාවනා කරන්නට බැරි නම් මනස කැළඹෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මනස කැළඹෙනවා නම් ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අනිත් අය නම් හොඳට භාවනා කරනවා, පැයක් භාවනා කරනවා, දෙකක් භාවනා කරනවා. ඇයි මට බැරි? ඒක තර්කයක් විතරයි. ඇයි මට බැරි කියලා හිතන්නට ඕන. ඒ ඇයි මට බැරි කියලා හිතන්නේ අනේකා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන්වත් එහෙම නැත්නම් මමත් අනිත් කෙනා කරන වැඩේ කරනවායි කියන අර පලාසයෙන්වත් නෙමෙයි අපි කොහොමද හිතන්නෝ නැත්තේ මට බැරි නම් බැරි වීමේ හේතු මොනවාද බුදුරජාණන් වහන්සේ අපට ඕනම ගැටලුවක් විසඳන්නට සරල ගැඹුරු පහසු ක්‍රමයක් දේශනා කළා සරල ගැඹුරු කියන වචන දෙකම භාවිතා කළේ අපිට මතු පිටින් බැලුවෙන් පස්සේ සරලයි වගේ තේරෙනවා හැබැයි පුහුණු කරන්න ගියාම ගැඹුරුයි ප්‍රශ්නය මොකද්ද හේතුව මොකද්ද වෙනස් කරන්නේ කොහොමද ඒකට මම මොකද්ද කරන්න මේක තමයි ප්‍රශ්නයක් විසඳන්නට බුදුහාමුදුරුව අපට අනුමත කරන පැහැදිලිම ක්‍රමය මේ ක්‍රමයෙන් තමයි ඕනෑම ගැටලුවක් විසඳන්නට පුළුවන් වෙන්නේ අද මිනිස්සුන්ට ඕන වෙන්නේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි උත්තර අහගන්න මගේ මනස එකඟ වෙන්නේ නැත්නම් මට භාවනා කරන්න බෑ. මට භාවනා කරන්න බෑ. කොහොමද භාවනා කරන්නේ? එතකොට මගේ හිත එකඟ වෙන්නේ මොකක්ද ඒකට කරන්නේ? ඉතින් හිත එකඟ වෙන්නේ නැතිනම් Taman හොයන්න ඕන ඇයි හිත එකඟ වෙන්නේ නැත්තේ? මොකක්ද ඒකට හේතුව? හරියට හඳුනාගත්තන් පස්සේ කොහොමද ඒක වෙනස් කරන්නේ? මම දැන් ඉන්න තත්ත්වයේ ඉඳලා මම කොහොමද ඉදිරියට ඒක ප්‍රගුණ කරන්නේ? මේවා එකින් එක එකින් එක අනුපිළිවෙලින් අපට හඳුනාගෙන පුහුණු කරන්නට පුළුවන් නම් පමණයි යම්කිසි කෙනෙක් තුළ විශාරදත්වය, හැකියාව, කෞශල්‍ය, පරිණතභාවය ඇති ඒ ඇතිවෙන ඇතිවෙන ප්‍රමාණයට තමයි ඒ තනත්තා ලෝකය දකින්නේ ඒ තනත්තා මනස ප්‍රගුණ කරන්නේ ඒ තනත්තා අන් අයට උදව් කරන්නට සමර්ථ වෙන්නේ අන් අයගේ දුක නිවන්නට සමත් වෙන්නේ අන් අයගේ ගැටලුව निराකරණය කරලා දෙන්නට සමත් වෙන්නේ. Tamanගේ ගැටලුවවත් निराකරණය කරගන්නට බැරි පුද්ගලයා අනුන්ගේ ගැටලු විසඳනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ මම අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරනවා. මම ඊතර වෙලා අන් අයතර කරන මේ ආත්මార్థකාමී චින්තනයක් නිසා හැම හිතුවා නෙමෙයි. මේක තමන් පුහුණු කරන්නේ නැතුව අන් අය ගොඩ ගන්නට බෑ. අන්න ඊතර කරන්නට බෑ. ඒ නිසා ටික ටික හරි අපි පුහුණු කරන්න වෙනවා. බුදු කෙනෙක් මට්ටමට රහතන් වහන්සේ නමක් මට්ටමට එකපාරට පැමිණෙන්නට අපට නොහැකි වුණාට අපි හැම කෙනෙක්මත් ඒ බඳු තැනකට යන්නටයි වීර්ය කරන්නේ. ඒ ප්‍රයත්නය ඉන්න තැන ඉඳලා ආරම්භ කරන්න ඕන ආරම්භ කරලා ටිකෙන් ටික ටිකෙන් ටික අපි ඉදිරියට ප්‍රගුණ කරන්න ඕන එහෙම ප්‍රගුණ කරගෙන ගියොත් තමයි අපට යම්කිසි දිනයක අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න පුළුවන් ඒ නිසා කරුණාවයි කියලා කියන්නේ අනේකාගේ දුකට පිහිට වෙලා අනේකා දුකින් මුදවා ගන්නට ඇති උත්සාහය කෙටියෙන් කියනවා නම් අනුන්ගේ දුක දැකලා ඒ දුකෙන් අන් අය මුදවා ගන්නට තියෙන උත්සාහය තමයි කරුණාවයි කියලා. ඒ උත්සාහය මනසේ ඇති වෙන්නට පුළුවන්, ඒක වචන හැටියට පිට වෙන්නට පුළුවන්, කයින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඔය අවස්ථා තුනෙන්ම මේ කාරුණික බව වචන සිතුවිල්ලෙන් වචනෙන් ක්‍රියාවෙන් කියන මේ ద్వාරත්‍රයෙන්ම අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. සිතුවිල්ලෙන් පුහුණු කරන එක පහසුයි වගේ අපිට හිතෙන්නේ. හැබැයි ඒක තමයි දුෂ්කරමද. අපට කයින් ක්‍රියාත්මක වෙන්න වචනෙන් ක්‍රියාත්මක වෙන යම් ප්‍රමාණයකින් පුළුවන්. සිතුවිල්ල හරියටම නිවැරදි තැනට අරගන්නවා කියන එක පහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි අපට කයින් වචනෙන් ක්‍රියාත්මක වෙනවටත් වඩා හරියට සිතුවිල්ල හඳුනාගත්තොත් සිතුවිල්ල පතුරවන්නට වඩා පහසුයි කියලා කලකදී Tamanට දැනෙන්න පුළුවන්. මොකද කය හුරු කරගන්නට ඕන. වචනය හසුරවන්නට ඕන. අපි සිත හරියට මේ මනෝභාවය මොකද්ද කියලා හඳුනාගෙන අවදි කරගත්තොත් අපට ඒක සියලු සත්වයන් කෙරෙහිම පතුරවන්නට පුළුවන්. ඒ නිසා තමයි කරුණා භාවනාව අප්‍රමාණ භාවනාව. අප්‍රමාණ චෛසිකය කියන්නේ ඒකේ ප්‍රමාණයක් සීමාවක් නැහැ සියලු සත්වයන් කෙරෙහිම. ඒක පතුරවා හරින්නට පුළුවන් විකාශනය කරන්න පුළුවන්. හැබැයි එහෙම විකාශනය කරන්නට නම් Taman තුල අවදි කරගන්නට ඕනේ. අවදි කරගෙන මේ මනෝභාවය හරියට හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන මනස තුල ප්‍රගුණ කරන්නට ඕන. එතකොට තේරෙනවා කය පුහුණු කරන එක ඊට වඩා ලේසි. වචනේ පුහුණු කරන එක ඊට වඩා ලේසි. හැබැයි මනසෙහි පහළ වෙන මනෝභාවයන් අතට අහු වෙන්නෙත් නැහැ. හිතට අල්ලා ගන්නටත් ලේසි නැහැ. ඒවා හසු වෙන්නේ ප්‍රඥාවට පමණයි. එනිසා ප්‍රඥාව අවදි කරගෙන මේවා හඳුනාගෙන ඒවා ග්‍රහණය කරගෙන ඒවා ප්‍රගුණ කරනවායි කියන එක තරමක් දුෂ්කරයි. හැබැයි පුහුණු කරගත්තට පස්සේ අපට දැනෙන්න ගන්නවා ඒකෙන් කොයි තරම් යහපතක් Tamanටත් අනුන්ටත් සිදු කරන්නට පුළුවන්. ඒ පිරිපුන් මනෝභාවයේ ඇතිවීම මාත්‍රයම Tamanගේ මනස සුවපත් කරනවා අන් බොහෝ දෙනාට සුවේ සැනසීම ඇති කරන්නට සමත් වෙනවා පිනතුන්. දැන් මේ පසුගිය 21 වෙනිදා දෙසැම්බර් මාසේ 21 වෙනිදා අපි බොහෝ දෙනා දැනුවත් කරමින් සත්‍යක්‍රියාවක් කළා. ඒකේ ප්‍රධාන අරමුණ මොකක්ද? ලෝකෙට වෙන සියලුම ස්වභාවික විපත් අපට වළක්වන්නට බැරි වෙන්න පුළුවන්. එතකොට බොහෝ දෙනා ලෝකේ විනාශ වේදෝ කියලා ජනමාධ්‍ය වලින් නොඑක ආකාරයෙන් මිනිස්සු බියවද්දලා තැතිගෙන එක පිරිසක්. තව පිරිසක් ඕව මොනවද කියලා ගණන් ගන්න නැතුව ඉන්නවා. මේ අන්ත දෙකේ තමයි වැඩි හරියක් මිනිස්සු ඉන්නේ. එතකොට මේ අන්ත දෙකෙන් නිදහස් කරවලා සැබවින්ම ලෝකයේ තුල යම්කිසි ස්වභාවික වශයෙන් මිනිසුන්ට යම් යම් පීඩා බහුල කාලයක් එතනට අපි මොකද්ද කරන්න පුළුවන් පිළියම මේ යම් යම් පීඩා ගැටලු මතුවෙන අවස්ථාවේදී ඒ මම රැකෙනවා වගේම අනිත් අයටත් පැමිණෙන දුක වේදනාව අවම කරන්නට මට පුළුවන්ද අඩුතරමින් කයින් ක්‍රියාත්මක වෙන්න බැරි නම් මට සිතුවිල්ලකින්වත් අනේකා දුකෙන් නිදහස් වෙනවා නම් හොඳයි අනේකාට පැමිණෙන පීඩාව අවම වෙනවා නම් හොඳයි මේ චිත්ත සංකල්පනාවවත් අපි තුල වඩවා ගන්නට පුළුවන් වුණොත් ලෝකෙට යහපත වීම කෙසේ වෙතත් ඒකෙන් තම තමන්ටවත් යහපතක් වෙනවා පින්නතුනි. තම තමන්ගේ මනස තුල අවංකවේ මනෝභාවය ඇති වුණොත් අනිවාර්යයෙන්ම ලෝකෙටත් යහපතක් වෙනවා පින්නතුනි. හේතුඵල කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ හරියට හේතුව ජනිත කළොත් ප්‍රතිඵලය වරදින්නේ නැහැ. හැබැයි හරියට හේතුව ජනිත කරගන්න බැරි වුණොත් ප්‍රතිඵලය තමන්ටත් අනුන්ටත් නැහැ. ඒ නිසා ප්‍රතිඵලය ගැන හිතලා දඟලන එක නෙමෙයි අදාළ හේතුව හරියට අවදි කරන්නට පුළුවන් තමන් තුල තමන්ට යහපත කරගන්නට පුළුවන් හරියට හැඟීම අවදි කරන්න පුළුවන් නම් බොහෝ දෙනෙකුට සැබවින්ම ලෝකෙට යහපතක් කරන්නට පුළුවන් වෙනතුනේ. ඒ නිසා තමන්ගේ මනසේ අවංකව අනේකාට පැමිණෙන දුක වේදනාව අවම කරන්නට ඕන පුළුවන් හැටියට සහාය වෙන්නට ඕන උදව් කරන්නට ඕන කියන මේ කාරුණික සංකල්පනාව අවංකව අවදි කරගෙන ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ඒකෙන් කරන්න පුළුවන් දේ අසීමිතයි පිනතුන. මේ මානසික தත්වයන් හරියට මනසේ වැඩෙන්න වැඩෙන්න තමයි මනසේ තියෙන ශක්තිය, ආත්ම විශ්වාසය, ධර්මයේ පිළිබඳව විශ්වාසය Tamanට ප්‍රගුණ වෙන්නට පටන් එතකොට එක්කෙනෙකුට ලොවක් වෙනුවෙන් බොහෝ දේ කරන්නට පුළුවන්. එහෙම හඳුනා නොගත්තොත් ලෝකේම අයටවත් Taman වෙනුවෙන්වත් යමක් කරගන්නට බෑ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ පුහුණු කළ සිත ලොවටම සෙත කරන්නට තරම් මහත් ශක්තියක් තියෙනවා. හැබැයි නොපුහුණු කළ සිත Taman රකින්නවත් සමත් වෙන්නේ නැහැ. එනිසා මේ යහපත් මනෝභාවයන් නිවැරදි මනෝභාවයන් හඳුනාගෙන ප්‍රගුණ කරන්නට පුළුවන් නම් අපට සැබවින්ම මනසේ ශක්තිය මෙලවම අත්දකින්නට පුළුවන්. හැබැයි මේ කරුණාව මෛත්‍රිය ආදී හඳුනාගෙන ප්‍රගුණ කරන්න උත්සාහ කරද්දී සමහර තැන්වලදී අපි පටල වෙන තැනුත් තියෙනවා. ඒ කොහොමද වංචක ධර්ම වශයෙන් අපේ මනසේ පහළ වෙනවා කරුණාව වගේ වෙන වෙන සිතුවිලි. රාගය මතුවෙන්නට පුළුවන් කරුණාව වගේ. තෘෂ්ණාව මතුවෙන්නට පුළුවන් කරුණාව වගේ. ද්වේෂය මතුවෙන්නට පුළුවන් කරුණාව වගේ. මේ නොයෙක් මනෝභාවයන් පටලැවිලා අර වගේ මතුවෙන්නට පටන් ගන්නවා. රාගය කරුණාව වගේ මතුවෙනවා කියලා කියන්නේ අපි හිතමු පුරුෂයෙක් බස් රථයකට නැග්ගොත් නැගලා වාඩි වෙලා ඉන්නකොට හොඳ සුරූපී කාන්තාවක් ආවොත් ඔන්න ඉක්මනට නැගිටලා ආසනය දෙනවා වාඩි වෙන්න නෝන මහත්තයා මෙතනින්. හැබැයි වයසක උපාසකම්ම කෙනෙක් බැරි ගහිලාවට එහෙම නැගිටලා ආසනය දෙන්නට උනන්දු වෙන්නේ නැහැ. ඇයි? අර මිනිස්යාගේ දුක දැකලා පිහිට වෙනවට වඩා අර ස්ත්‍රී ස්වરૂපයත් එක්කලා කරුණාව වගේ පෙනෙන්නට පුළුවන්. හැබැයි සූක්ෂම වශයෙන් රාගය මනසේ අවදි වෙනවා. ඊළඟට අපි හිතමු සතෙක් වාහනයකට අහු වෙලා පස්ස පන නැතුව විඳව විඳවා ඉන්නකොට පණුවන් ගහලා ඉන්නකොට අනේ මේ සතා මැරිලවත් යනවා නම් මහා ශාන්තියක් නේද? අපිට හිතෙනවා ඒක කරුණාව වගේ. නමුත් මොකද්ද මේ ඇති වෙන්නේ? අර සතා ජීවත්ව ඉන්න එක අපට අමාරු වෙලා. මම කැමති නෑ ඒක දකින්නට. ඌට අවශ්‍ය නෑ මැරෙන්න. ඌට ඕනකම තියෙන්නේ මේ පීඩාව දුරු කරගන්නට. කිසිම සතෙක් මොනතරම් අපහසුවටපත් උනත් මැරෙන්න කැමති නැහැ. හැම සතෙක්ම කැමති වෙන්නේ ඒ දුක අඩු කරගන්නයි සුවපත් වෙන්නයි. සුවය කැමති සත්ත්වෙක් මරණයටපත් වෙනවා නම් හොඳයි කියලා අපි තීරණය කරන්නේ. ඇයි? ඒ සතා ඉන්න හැටි දකින්න මම කැමති ඒ අරමුණ පිළිගන්නට මම කැමති නැහැ කියන්නේ මගේ මනසේ පහළ වෙච්ච සියුම් द्वේෂය. අපි ඒක වරදවා වටහා ගන්නවා මේ තමයි කරුණාව. දැන් මං කරුණාවෙන් අර සතා දුකින් නිදහස් කළා කියලා තමන් හිතාගන්න. හිතාගත්තට වංචනික විදිහට දුර්ගුණයක් තමයි මනසේ වැඩෙන්නේ. මෙන්න මේ විදිහට සමහර අවස්ථාවලදී අපේ මනසේ වංචනික විදිහට යම් යම් මනෝභාවයන් මතුවෙන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාව අධික පුද්ගලයින්ගේ කරුණාව ඊතා රෞද්‍ර ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දරුවෙක් හදනකොට, ගෝලයෙක් හික්මවනකොට කරුණාවයි කියලා ඔළුව අත ගාලම දේවල් කරන්නට බෑ. අනේකා දුකටපත් වෙන එක වළක්වන්නට සමහර වෙලාවට දඩුවම් කරන්නත් සිද්ධ වෙනවා. දැන් අර එක අම්මා කෙනෙක් තමන්ගේ පුතා ඉස්කෝලේ ගිහින් එනකොට අල්ලපුවත්තෙන් හොරෙන් බටු ගෙඩියක් කඩාගෙන ගෙනත් දුන්නාම ඔළුව අත ගාලා බොහොම හොඳයි කියලා උයලා දුන්නා. අවසානයේ මහා හොරෙක් මිනිමරුවෙක් වෙලා තමයි නැවතුනේ. එතකොට දරුවා තේරුම් ගත්ත මේ අපරාධේ මට කළේ කවුද? අම්මා. පළවෙනි දවසේම හොඳට කම්බල රත් වෙන්නට පාරක් ගහලා ඒකේ තියෙන වැරද්ද කියලා දුන්නා නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒ නිසා කරුණාව කියන්නේ ඔළුව අත ගන්න එක ප්‍රශංසා කරන එක විතරක් නෙමෙයි අනේකා දුකින් මුදවා ගන්නට දඬුවම් කළ යුතු තැන දඬුවම් කරන්නට බැනවදින්නට ඕන තැන බැනවදින්නට රළු වෙන්නට ඕන තැන රළු වෙන්නට හැබැයි Tamanගේ හිත කෙලසා ගන්නේ නැතුව අනේකා කරන වරදින් මම නිකන් කුලප්පු වෙලා කෑ ගහන එක නෙමෙයි ඒක කරුණාව නෙමෙයි අනේකා දුකින් මුදවන්නට අනේකා වරදින් ගොඩ ගන්නට කළ යුතු හොඳම දේ මොකද්ද? කොහොම කළොත්ද අනේකා නැගී සිටින්නේ? අනේකා මුදව ගන්නට පුළුවන් වෙන්නේ. මේ ඊයේ පෙරේදා එක අම්මා කෙනෙක් මට දුරකථනයෙන් කතා කරලා අහනවා "හාමුදුරුවන්ට කවුරු හරි බැන්නොත් මොකද කරන්නේ?" මං කිව්වා "ඒ අවස්ථාවේ හැටියට මං හිතලා බලනවා ගහන එක හොඳයිද, බනින එක හොඳයිද, නිහඬ වෙන එක හොඳයිද, අනුශාසනා කරන එක හොඳයිද, අහක බලාගෙන අනේක හොඳයිද කියලා ඒ අවස්ථාවේ හැටියට බලලා සුදුසු දෙයක් කරනවා කියලා මම කිව්වා." ඊට පස්සේ ආයේ ප්‍රශ්නේ ඇහුවේ නෑ. හාමුදුරුවෝ එහෙමනම් එහෙම කළොත් ගහනවද බනිනවද? මං කිව්වා ගැහුවොත් නම් ඒ මනුස්සයා හැදෙන්නේ හිතලා බලලා සුදුසු නම් ගහන්නට උනත් බැරි කමක් නෑ. බැන්නොත් නම් ඒ මනුස්සයා හැදෙන්නේ හිතලා බලලා බනින්නටත් බැරි කමක් නෑ. හැබැයි මේ මොකවත් නොකර නම් ඒ මනුස්සයා හදන්නට පුළුවන් වෙන්නේ එහෙම උත්සාහවත් වෙනවා. ඒ නිසා ඒක අවස්ථාව සහ පුද්ගලයාත් එක්කයි තීරණය වෙන්නේ. Tamanගේ ආවේගයත් එක්කලා තීරණය කරලා හරියන්නේ නැහැ. ඒ නිසා කරුණාව කියන්නේ අනේකා දුකින් මුදවා ගැනීම අනේකාට පිහිටවීම ඒක කළ යුතු හොඳම ක්‍රමය මොකක්ද කියලා තෝරාගෙන ක්‍රියාත්මක වෙන්නට ඕනේ Tamanගේ සිත දූෂ්‍ය කරගන්න නැතුව අනුන්ගෙන් පලිගන්නට කරන වැඩක් හැටියට නොවේ අනේකා ගොඩ ගන්නට රැක ගන්නට කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ සියල්ලක්ම කරන්නට පුළුවන් වෙන්නේ හරියට කරුණාව හඳුනාගත්තොත් කරුණාව හඳුනා නොගෙන ඕවා කරන්නට ගියොත් අන්තිමට පලිගෙන මහා මහා ආරවුලක් ඇති කරගන්න පමණයි සිද්ධ වෙන්නේ. නිසා මේ කරුණ පිළිබඳව නුවණින් සිතා බලලා කරුණාව නැමැති මනෝභාවය මොකක්ද කියලා තෝරා බේරාගෙන ටිකක් මනස තුල